සදරම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතුම් වූ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට බදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු ගොතටුව නවනගරයේ පදිංචි ඊ.එම්. සුධර්මා කුමාරහාමි ඒකනායක මහත්මිය හා ටී.එම්. සිරිල් මහතා ඇතුළු දූදරුවන් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පිරිමර දායකත්වයේ ගැන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් හැමදෙනාම දැන් සෝදානම් වන්නේ බෞද්ධ ආගමන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මුලින් සඳහන් කරන්තේ දුණු ධර්ම පාඨය එහෙම නැත්නම් ගාථාව සමජීවී කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ නකුල මාතා සහ නකුල පිතා කියන මේ දෙදෙනාට දේශනා කරන්න තියදුණු බොහෝම ලස්සන ගාථා ධර්මයක්. එන්නතුන් දන්නවා ගෘහස්ත ජීවිතයේ ධාර්මික ජීවිතයක් වගේම ආදර්ශමත්ම යුග ජීවිතයක් ගත කරපු දෙන්නෙක් තමයි නකුල මාතා සහ නකුල පිතා කියලා කියන්නේ. ඒ පිළිබඳව යමක් කියන්නට නෙවෙයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ කාල පරිච්ඡේදය තුළ මේ වසංගත රෝග තත්ත්වය නිසා නිවසේ සැදී සිටින ධර්මානුකූල ජීවන පැවැත්මකට මේ කාලය තුල මඟ හදා ගන්න. ස්වාමි භාර්යා දෙදෙනෙකුට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්tie දුණු කරුණු කීපයක් පැහැදිලි කළ දෙන්නයි මේ දේශනාවේදී අපි කල්පනා කළේ. වෙනතුන් මේ කාලය තුල බොහෝ කාලයක් නිවසේ සැදී සිටියා. නොඑක් නොඑක් වශයෙන් හිතපනාපකම් සමහර වෙලාවට ඇති වෙන්නට පුළුවන්. ඇති වුණා වෙන්නට පුළුවන්. නමුත් මේ ලැබිච්ච විවේකයෙන් මේ ලැබිච්ච කාල පරිච්ඡේදයෙන් අඹසමි යුවලක් හැටියට අපි මේ ජීවිතය ධාර්මිකව කෙසේ ගත කළ යුතුද අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා දේශනා කොට ඇති කරුණ මොනවාද කියන කාරණාව මේ දේශනාවේදී පින්නතුන්ට කියා දීමට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මුලින්ම සිහිපත් කරන්න ඕනි බුදුරජාණන් වහන්සේ දවසක් අනාථපිණ්ඩික කියන සිටුතුමාගේ ගෙදරට වැඩම කළා. ඒ වැඩම කරපු වෙලාවේ ගෙයි ඇතුලෙන් මහා ගෝසාවක් බුදුහාමුදුරන්ට ඇහුණා. මේක ඇහිලා බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගෙන් අහනවා මොකද්ද සද්දේ? අනේ පිරිසිතුමා පිළිතුරු දුන්නා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ මගේ ලේලිය සුජාතාවගේ වාක් ප්‍රහාර කිව්වා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ අනේ පිරිසිතුමාට කිව්වා සුජාතාවට මර ටිකක් කතා කරන්න ඕනේ. සුජාතාව ආවා. ඒ ආවට පස්සේ බුදුරජාණන් වහන්සේට හොඳට ගරුසරු දක්වලා වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ඒ සුජාතාව ආමන්ත්‍රණය කරලා සමාජයේහි භාර්යාවන් 7 දෙනෙක් සිටිනා බවත් ඇය මොන වර්ගයේ භාර්යාවකට අයත් වන්නේද කියන කාරණාව පිළිබඳව බුදුහාමුදුරුවෝ මතක් කළා. ඒ සප්ත භරියා කියන සූත්‍රයේදී පින්නතුනි මේ බව බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. ඒ සප්ත භරියා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මතක් කරනවා අනුකම්පාවක් නැති ඒ වාගේම මනස දූෂණය වුණු ස්වාමියා නොසලකා හරින අප්‍රිය භාර්යාව. ඒ වගේම ස්වාමියාට නිතර වද දෙන භාර්යාවක් ඉන්නව නම් ඒ භාර්යාව තමයි වදක භාර්යාව කියලා කියන්නේ. දෙවෙනි එක තමයි දෙවෙනි භාර්යාව තමයි චෝර භාර්යාව. ඒ ස්වාමිය වෙළඳාමෙන් ඒ වගේම ගොවිතැනින් කර්මාන්තයෙන් සුළු ලාභයක් ලැබුණත් සාමියාගේ එම ලාභය යම් කිසි ස්ත්‍රියක් සාමියාගේ දේ සොරා ගන්නව නම් ඒ බෙරින්ද චෝර භාර්යාවක් හැටියට බුදුහාමුදුරු දේශනා කළේ. මේ සුජාතාවට බුදුහාමුදුරු දේශනා කරන්නේ. තුන්වෙනි භාර්යාව තමයි ආර්ය භාර්යා. නැත්තම් බුදුහාමුදුරු දේශනා කරනවා කම්මැලි කමින් ඒ වගේම ගිජු කමින් කියන්නේ කෑදර කමින් කිසිම දෙයක් කරන්නේ නැතුව අනුංග දේවල්ම කතා කර කර ඕපාදූප කියනවනම් නිතරම රණ්ඩුවට එනවනම් ඒ වගේම වචනයක් පිට කළත් ඒ වචන හොඳ දේවල් නෙවෙයි. ස්වාමියා අවමානයට ලක් කරන භාර්යාවක් ඉන්නව නම් බුදුහාමුදුරු දේශනා කළා ඒ භාර්යාව ආර්ය භාර්යාවක්. ඊළඟට හතරවෙනි භාර්යාව තමයි මාතු භාර්යාව. මාතභාරයා කියලා කියන්නේ පින්වත්නි අනුකම්පා සහගතව තමන්ගේ එකම පුතා ආරක්ෂා කරන මවක් වගේ සාමියා හොඳින් රැක බලා ගන්නා ඒ වගේම සාමියාගේ දේපල වස්තුව පිළිබඳව නිතරම සෙවිල්ලෙන් ඉන්න භාර්යාවක් ඉන්නව නම් ඒ මාතු භාර්යාවයි ඊළඟට පස්වෙනි භාර්යාව තමයි භගිනී භාර්යාව භගිනී භාර්යාව කියලා කියන්නේ පින්නතුනි වැඩිමහලු සොහොයුරයකට බාල සොහොයුරියක් දක්වන ඇල්ම එහෙම නැත්නම් ආදරය තමන්ගේ සාමියාට දක්වන සාමියාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරන ඉටු කළ දෙන බිරිඳ භගිනි භාර්යාව හැටියට බුදුහාමුදුරු දේශනා කළා. ඊළඟට හයවෙනි භාර්යාව තමයි සකී භාර්යාව. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාගේ දැකීම ඒ ස්ත්‍රිය පින්නතුරු නිතරම ප්‍රිය කරනවා. හරියට කොයි වගේද බොහෝ කලක් වෙන් වෙලා හිටපු මිත්‍රයෙක් දකින්නකොට තවත් මිත්‍රයෙකුට ඇතිවෙන සතුට යම්සේද තමන්ගේ ස්වාමිය දකින්නකොට ලබන සතුටත් ඒ හැම දෙයකටම වැඩිය ඒ බිරිඳට වටිනවා. ඊළඟ හත්වෙනි භාර්යාව තමයි දාසි භාර්යාව. දාසි භාර්යාව කියලා කියන්නේ පිටිසිදු ඒ වගේම සංසුන් සිතින් ස්වාමියාගේ වචනයට අවනත වෙලා ප්‍රේමනාප ගති පැවතුම් නැතුව කටයුතු කරන භාර්යාවක් වෙත්නම් ඒ පින්නතුනි දාසි භාර්යාවයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ භාර්යාවරු හත් දෙනාගෙන් දරුණු ගති තියෙන අනාචාරශීලී ස්වාමියාට ගෞරවයක් නැති වදක භාර්යාවත් චෝර භාර්යාවත් ආර්ය භාර්යාවත් කියන මේ තුන් දෙනා මරණින් මතු අපායগামී තත්ත්වයටපත් වෙනවා. ඊළඟට සදාචාරශීලී බොහොම හොඳ ගති පැවතුම් තියෙන මාතු භාර්යාවත්, භගිනී භාර්යාවත්, සඛී භාර්යාවත්, දාසි භාර්යාවත් කියන මේ භාර්යාවන් මරණින් මතු දෙව්ලොව ඉපදලා සුවසේ ජීවත් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එනිසා මේක මේ ස්ත්‍රී පක්ෂයේද මේ විදිහට දේශනා කළාට මේක මතක තියාගන්න ඕනේ දෙපැත්තටම මේවා අදාළයි කියන බව. ඉතින් බුදුහාමුදුරුවෝ යුග ජීවිතයක් ගත කරනකොට භාර්යාවක් සාමියෙකුට දක්වන සැලකිල්ල පිළිබඳව සත්බරියා සූත්‍රයෙන් සිහිපත් කළේ. ඒ වගේම අපේ පින්නතුන්ට මතකයි විසාකාව පතිකුලයට යනකොට තාත්ත බොහෝම ලස්සන අවවාද 10ක් දුන්නා. පළවෙනි එක තමයි දුවේ ඇතුලින්ගෙන පිටතට නොදිය යුතුයි. ඒ කියන්නේ මාමාගේ හෝ නැන්දාගේ නැත්නම් ස්වාමියාගේ වරදවල් කවදාවත් පිට අයත් එක කියන්න හොඳ නැහැ. ඒක ඉෂ්ටියක් දැනගන්න ඕනේ. දෙවෙනි එක තමයි විසාකාවට දුන්න අවවාදය දුවේ පිටතින් ගිනි ඇතුළට ඇතුළත ඇතුළට නොගත යුතුයි. ඒකෙන් කියන්නේ නැන්දාගේ හරි මාමගේ හරි ස්වාමියාගේ හරි වරදක් අසල්වැසි කෙනෙක් කිව්වොත් ඒ කියපු දේ හිතේ තියාගෙන ඉඳලා ඒ අය බිඳවන අදහසින් කවදාවත් ඒව කියන්න හොඳ නෑ. දැන් රගේ මාමගේ වැරදි, සාමියාගේ වැරදි පිටය කියන්න පුළුවන්. නමුත් එහෙම කිව්වා කියලා ඒ කිව් හැටියට ඒවා කියන්නට හොඳ නෑ. සමහරවිට බොරු වෙන්න පුළුවන්. සමහරවිට පවුල් අවුල් කරන්නට ඒ වගේ දේවල් සිද්ධ කරන්නට පුළුවන්. ඊළඟට කිව්ව දෙන්නන්ටම දිය යුතුයි. ඒ කියන්නේ ණයක් ගත්තොත් දෙනවයි කියලා හිතන අයට විතරක් ඒ ණය දෙන්නට ඕනේ. ඊළඟට හතරවෙනි එක තමයි නොදෙන්නන්ට නොදිය යුතුයි. ණයක් ගත්තොත් ඒ ණයක් දුන්නොත් ආපහු මේ ණය මට මේ ඇත්තා දෙන එකක් නෑ කියලා හිතනවා නම් ඒ ඇත්තාට ආපහු ණය දෙන්න එපා. ඊළඟට පස්වෙනි එක තමයි දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දිය යුතුයි කිව්වා. ඒ මොකද්ද කිව්වේ? පින්නතුනි අපේ ඉන්නවනේ දිලිඳු දුප්පත් ඥාති මිත්‍රාදීන් ඉන්නවනේ. ඒ අය සමහරලාට නැති බැරි වෙලාවට පුංචි ණයක් ඉල්ලනවා. ඒ මිල්ලුවට පස්සේ මේක මට දුන්නත් එකයි නොදුන්නත් එකයි කියලා හිතාගෙන දෙන්න පුළුවන් නම් ඒක දේශනා කළා ඒ වගේම විසාකාවට මතක් කළේ ඒක දුන්නත් එකයි නොදුන්නත් එකයි කියලා හිතාගෙන එහෙම දෙන්න කිව්වා. ඊළඟට හයවෙනි එක තමයි දොවේ දොවේ සුවසේ හිඳිය යුතුයි කිව්වා. ඒ කියන්නේ නැන්ද මාම ස්වාමියා දැක්කට පස්සේ නිතරම නැකටින්න වෙනවා. ඒ නැකටින්න වෙන තැන්වල දුවේ ඔබ කවදාවත් ඉන්න එපා කිව්වා. ඇයි? ඒක ඉස්සියකට කරදරයක්. නැන්ද මාම දකින්න දකින්න ගානේ නැකටින්නයි වාඩි වෙන්නයි එහෙම ගියොත් ඒක ස්ථීකර කරදරයක් නේ. ඒක කිව්වේ නන්දමාම ඉන්න තැන්වල වැඩි ගැවසෙන්න එපා කිව්වා. මේවා ඉගෙන ගන්නට ඕනේ. ඊළඟට හත්වෙනි එක තමයි සෝසී කෑම කෑ එකයි. ස්ත්‍රියක් වුණාම සාමියාට පෙර කන්නට හොඳ නෑ. මේවා යම් යම් අවස්ථාවලදී පින්නතුල වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් ඒක සිරිත ඒක හොඳ දෙය තමයි සාමියාට පෙර කෑම නොකෑ යුතුයි කිව්වා. අටවෙනි එක තමයි සුවසේ නිදාගත යුතුයි දුවේ. ඒ මොකද්ද කියන්නේ? සාමියාට පෙර කවදාවත් නිින්දට යන්න හොඳ නැහැ. සියල්ල වහලා කියලා ජනේල් ගෙවල් දොරවල් මේ සියල්ලම ආරක්ෂිතයිද කියලා බල්ල තමයි කෝ ස්ත්‍රියක් නිින්දට යන්න ඕනේ. සමවෙනි එක තමයි දුවේ ගිනි පිරිමැසිය යුතුයි. නැන්ද මාම සාමියා ගිනි කඳුමෙන් සලකලා කොයි වෙලාවෙත් දුවේ කල් ගෙවන්න පුරුදු වෙන්න කිව්වා. අන්තිම 10 වෙනි එක තමයි පෙන්නතොනේ තාත්ත විසාකාවට දුන්නු අවවාදය ඇතුළත දෙවියන් වැඳිය යුතුයි කිව්වා. නැන්දා මාම සාමියාට පුතේ නිතරම ගරු කරන්න, නිතරම සත්කාර සම්මාන ආදිය සිද්ධ කරන්නට කියලා තාත්ත සීපත් කළේ. ඉතින් මුලින් ওই කරුණ ටික පින්නතුනේ සීපත් කළේ මේ දේශනාවට ප්‍රවේශයක් ඇටියට බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ සිංගාලවාද සූත්‍රයේදී මේ සම්බන්ධව බොහෝ කරුණු අපිට කියලා දීලා තියෙනවා. ධාර්මික වටිනාකමක් උරුම කරගත් යුග ජීවිතයක ස්වરૂපයේ කොයි වගේද කියලා සිංහලවද සූත්‍රයේදී යුග ජීවිතයට අදාළ කරුණු රාශියක් බුදුහාමුදුරු දේශනා කළා. එෙහිදී පින්නතුනි උපස්ථානයේ සහ අනුකම්පාව යනුවෙන් වචන දෙකක් සඳහන් වෙනවා. දැන් ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේදී උපස්ථානය ලබන්නේ ගුරුවරයා. ශිෂ්‍යයා ගුරුවරයාගේ අනුකම්පාව ලබනවා. ඊළඟට මව්පිය දූදරු සම්බන්ධතාවයේදී උපස්ථානය ලබන්නේ දෙමව්පියෝ. දූදරුව අනුකම්පාව ලබනවා. ඊළඟට අඹුසමි කියන්නේ ස්වාමි භාර්යා සම්බන්ධතාවයේදී උපස්ථානය ලබන අය ලෙස සඳහන් වෙන්නේ බිරිඳ. සාමියා බිරිඳගේ අනුකම්පාව ලබනවා. සිංහල සූත්‍රයේට අනුව පින්නතුනි ආර්ය ශ්‍රාවකයෙකු කියන්නේ සිංහල සූත්‍රයට අනුව මේ පස්චිම දිශාවෙන් එන වදුරු වලක්වල ක්‍රියා කරන ආර්ය ශ්‍රාවකයෙකු බිරිඳ කෙරෙහි දක්වන උපස්ථානය කොයි වගේද කියලා අපි හොඳට විමසා බලන්න ඕනේ. උපස්ථානය යන වචනය කියනකොටම කෙනෙකුට ඒක ස්වාමියාගේ පෞරුෂයට බාධාකාරී කරුණක් වගේ පින්නතුන හිතෙන්න පුළුවන්. නමුත් ඒ සිතවිල්ල සාධාරණ සිතවිල්ලක් නෙවෙයි. මේදී අදහස් කරන උපස්ථානීය කියලා කියන්නේ ධර්මානුකූල පදනමක් මත පිහිටා සිට කරන එකක්. එතකොට අපි බලන්න ඕනේ මෙහි උපස්ථානයේ වශයෙන් මොනවද දක්වා තිබෙන කරුණු. පළවෙනි එක තමයි පින්නතොනි සම්මානනාය. ඒ කියන්නේ ස්තුති කිරීම, ප්‍රශංසා කිරීම බුදුහාමුදුරුවෝ මේකෙන් අදහස් කරනවා. දෙවෙනි එක තමයි අනවමාන ණය. යුග ජීවිතයේ සමගිය රඳා පවත්වාගෙන යාමට අවශ්‍ය වැදගත්ම කරුණු ලෙස සැලකෙන්නේ කවදාවත් සාමියා විසින් බිරිඳ පහත් කරලා අවමානයට ලක් කරන්නට හොඳ නැහැ. නිතරම බිරිඳට නැත්නම් සාමි දියණියට දොස් නගනු ලබන gedaraක ඇති වෙන ආරවුල් පින්නතුණී මොනවාද කියලා අපිට ප්‍රයත්නට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඊළඟට තුන්වෙනි එක තමයි අනතිචර්යාය. යුග ජීවිතයේදී සාමියා කවදාවත් බිරිඳ ඉක්මවා යන්නට හොඳ නැහැ. යුග ජීවිතයේ පවත්වනු ලබන්නේ දෙදෙනෙකු අතර සම්බන්ධතාවයක් ලෙස නම් ඒක මේ සමාජ වෙසමයක් බවට පත් වෙන විදිහට ඒ යුග ජීවිතය කටයුතු කරනවා නම් බාහිර බාහිර සම්බන්ධතාවයන් නොසොයන ඒවා හඹා නොයන කුජලයන් බවට පත් වෙන්න ඕනේ. සදාචාරයකින් යුක්තව පවතිනකොට පින්නතුනි ඒ ජීවිතයේ පිළිබඳව අපිට ලොකු බලාපොරොත්තු ගන්න පුළුවන්. ඒ කියන්නේ පරලෝක වශයෙන් බලාපොරොත්තු ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඒ වගේ දේවල් වලින් වෙන වෙසණිය සමාජ අධ්‍යක්ීන් අනුසාරයෙන් පින්නතුනේ හොඳින් වටහා ගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක තමයි ඉස්සරිය වස්තග්ගේන. gedara තිබෙන සම්පත් පරිපාලනය. බිරිඳාතින් එහෙම නැත්නම් ස්වාමි දියණියතින් සිදු වෙන්නට ඉඩ හරින්න ඕනේ. ඒක ස්වාමියාතින් කෙරෙන උපස්ථානයක් නිසා සඳහන් කරලා තියෙන්නේ. gedaraක මනා පරිපාලනයේට ඒක පින්නතුනේ බොහොම වැදගත් වෙනවා. ඊළඟ පස්වෙනි එක තමයි අලංකාරා මුප්පදානේන. ඒ කියන්නේ සාමියෙක් වුණා මිස්ත්‍රියකට අලංකාරවද්දේ ප්‍රදානය කරන්න ඕනේ. දැන් ගිහි ජීවිතයේදී සෑම විටම පින්නතුනි දාර්ශනික භාවයේ පිහිටාගෙන කටයුතු කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ලස්සන දේවල් පිළිබඳව අලංකාරවද්දේ සම්බන්ධයෙන් ඒ නිසා තමයි මෙහිදී බුදුහාඳුර ඉඩක් හදලා තියෙන්නේ. ඒකට අන්දෝනේ සම්බන්ධතාවය ප්‍රසන්න වීමට සමගි වීමට ඒකත් පින්නතුනේ එක හේතුවක් බවට පත් වෙනවා. ඉතින් දැන් ඔය සඳහන් කළේ ස්වාමියාගෙන් බිරිඳකට විය යුතු උපස්ථානය. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා බිරිඳකගේ කියන්නේ බිරිඳකට ස්වාමියා දක්වන උපස්ථානය මුලින් සඳහන් කළේ. ඊපස්සේ බුදුහාමුදුරු දේශනා කරන මේ උපස්ථානය ලැබෙන බිරිඳ පෙරලා ස්වාමියාටත් අනුකම්පා කරන්න ඕනේ. ස්වාමි භාර්යා සම්බන්ධතාවයේදී භාර්යාවත් ස්වාමියාත් ඒ වගේම සේවක සම්බන්ධතාවයේදී ඒ සේවකයාත් උපස්ථානයේ ලක්වන හැටි ඒ වගේම ස්වාමි පුරුෂයා බිරිඳගේ බිරිඳගේ ඒ වගේම සේවය මේ සේවය කරනගෙන ඒ සේවකයාගේ අනුකම්පාව මේ සියල්ලම හරි හැටියට සිද්ධ වුණොත් තමයි පින්නතුනි ඒ සියල්ලම ලස්සනට ගෙනියන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉෂ්ටීත්වය සහ සමය කියන එක සමාජයේ පීඩාවට ලක්වීමට තියෙන ඉඩකඩ පින්නතුනි වැඩි. දැන් අපි බලමු බිරිඳක විසින් ස්වාමියාට අනුකම්පා කළ යුතු වන්නේ කෙසේද කියන එක පිළිබඳව. පළවෙනි එක තමයි සුසංවිහිත කම්මන්තා. ඒ කියන්නේ යම් gedaraක පින්නතුනි කිසියම් කර්මාන්ත කියන කටයුත්තක් තියෙනවා නම් ඒව පිළිබඳව හොඳ සංවිධානාත්මක බවකින් ක්‍රියා කිරීම බිරිඳගේ වගකීමක් ලෙස බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. යුග ජීවිතය බොහෝම සමබරව ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙන්නේ ආන්නේ වගේ පදනමක් මත පිහිටියොත් විතරයි. දෙවෙනි එක තමයි සුසංගහිත පරිජනා. ඒ කියන්නේ ගෙදරක ඉන්න පරිවාර සේවක පිරිසට මනසේ සංග්‍රහ කිරීම. මූලික වගකීමක් බෙදෙන්නට තියෙනවා. නියමකාරී සංවිධානය කරන්න ඒ තමන්ගේ පරිවාර ජනයන්ට සංඝාශීලීව කටයුතු කරන්න එහෙම බැරි වුණොත් ඒ gedaraක ඇති වෙන අවුල් මොන වගේද කියලා අමුතුවෙන් කියන්නට දෙයක් නෑ පින්නතදී. තුන්වෙනි එක තමයි අනතිචාරිණී. ඒ කියන්නේ ස්වාමිය බිරිඳ ඉක්මවන්න නැතුව කටයුතු කරන්නේ යම්සේද බිරිඳක් කවදාවත් ස්වාමියා ඉක්මවා යන්නට හොඳ නැහැ. සමාජ පිරිහීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම සූත්‍රයකම පොදු වචනයක් තමයි පින්නතුනි අධම්ම රාග කියන වචනය. ඒ කියන්නේ මේ ලෝක සම්මත සදාචාරයෙන් පින්නතුනි පිටපැනලා මිනිස්සු කටයුතු කරනවා නම් ඒ හික්මිච්ච භාවයක් නැති මෛතුන අභිප්‍රායන් ක්‍රියාත්මක වීම තමයි පින්නතුනි අධර්ම රාගය කියලා කියන්නේ. විෂම ලෝභයත් මිත්‍යා දෘෂ්ටියත් වැඩි වෙනකොට මේක උග්‍ර වෙනවා. අපේ වගේ පින්නතුනි දුක්පත් රටවල අධර්ම රාගයේ පිරිමසා ගන්නට සංචාරේ නාමයෙන් පැමිණෙන අයත් මොනතරම්නම් ඉන්නවද? ඒ වගේ මේකෙන් සිදුවන සදාචාරාත්මක පරිහානිය, ඒ වගේම සමාජ රෝග ව්‍යාප්තිය මොනතරම්නම් තියනවද? අර කියනවනේ න්‍යෂ්ටික යුද්ධයත් මෛතුන දුරාචාරයත් දෙකම එක හා සමාන ව්‍යසනයන් කියලා. වෙනසකට තියෙන්නේ පින්නතුනේ මී යන ක්‍රමයේ වෙනස විතරයි. ඒසා බුදුහාමුදුරු දේශනා කරනවා සාමියා කොයි වෙලාවකවත් බිරිඳ ඉක්මවා නොයා යුතුයි බිරිඳ කොයි වෙලාවකවත් සාමියා ඉක්මවා නොයා යුතුයි කියන බව. ශ්‍රී ලංකාව තමයි සම්බතං අනුරක්කති. gedaraක සම්පත් පිළිබඳව වගකීම බිරිඳ වෙත පවරණ එක සාමියාගේ යුතුයකම වෙනවා වගේම ඒ සම්පත් ආරක්ෂා කරලීමේ වගකීමක් තියෙන පින්නතුනි බිරිඳට. ඒ නිසා gedaraක සම්පත සැමියා නොදැනුවත්වම තමන්ගේ ඥාතීත මිත්‍රාදීන්ට දීමෙන් ඒ වගේම નિરර්ථක ලෙස ඒවා වැය කිරීමෙන් බලකින්නට ඕනේ. මේවා පරිස්සමෙන් කරන්නට ඕනේ. ඊළඟ කාරණාව තමයි දක්කාච හෝති අනලසා සම්බකිච්ඡේසෝ. ඒ සියලුම කටයුතු වල දක්ෂව ඒ වගේම කම්මැලි නැතුව වැඩ කරන්න පුළුවන් බවක් වැඩ කරන්න පුළුවන් කමක් බිරිඳක් සතුව තියෙන්න ඕනේ. ඒක බිරිඳකගේ වගකීම. ඒ විදිහට දක්ෂව කම්මැලි නැතුව කටයුතු කරන ගෙවල් වල නැන්දම්මා සහ ලේලි අතර ව්‍යවුල් ඒ වගේම ගැටුම් නැති වෙන්නේ නැහැ. එවැනි මේ සාමයක් නැති වෙනකොට නැන්දම්මා සහ ඒ බිරිඳ අතර ආරවුලට මැදි වෙන සාමියා සමහර වෙලාවට පින්නතුනි බොහෝම අසීරුතාවයන්ටපත් වෙන්නත් පුළුවන්. දැන් මේ වගේ தත්ත්වයක් මගහරවා ගැනීමට සුදුසු පරිසරයක් ඇති කරමින් දක්ෂව කටයුතු සංවිධානය කිරීම තමයි බිරිඳගේ වගකීම. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සියලුම කරුණු කාරණා තුළ මේ ධර්මයේ තුළ මේ පිළිබඳව කරන මේ අවධාරණය සිහිපත් කරන්නේ ධර්මානුකූලව යුග ජීවිතයකට ධර්මානුකූලව වටිනාකමක් දීම තමයි බුදුහාමුදුරුවෝ මේ හැම දෙයකින්ම පින්නතුණිය අදහස් කරන්නේ. අර මුලින් සඳහන් කළ ගාථාව උබෝ සද්ධා වදඤ්ඤෝච සංඤත්තා ධම්ම ජීවිනෝ තේ හොන්ති ඥානිපතයෝ අඤ්ඤමඤ්ඤං කියන් වදා. බුදුහාමුදුර මේක දේශනා කළේ නකුල මාතා සහ නකුල පිතා කියන දෙදෙනාට සමජීවී කියන සූත්‍රයේදී. එතකොට සාමිභාරයා දෙන්නේ සද්ධා සම්පන්නියෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ සද්ධා ගුණයෙන් ඒ දෙන්නගේ ධර්මානුකූල පදනම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මානුකූල පදනමක් ඒ දිනට දාගන්න පුළුවන් නම් ඒ ජීවිතය හරි වටිනවා. ඒ පදනම නැතුව පින්නතුනි මොනතරම් මෙලමුදල් තිබුණත් ඒ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. සල්ලි තියෙන්න පුළුවන් ජීවිතේ. නමුත් මේ යුග ජීවිතේට ධර්මානුකූලව පදනමක් ශ්‍රද්ධාවෙන් හදාගන්න බැරි වුණොත් ඒ ජීවිත අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසාම සාමිභාරයා දෙදෙනාම ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්ත වෙන්නට ඕනේ. ඊළඟට මේ වචනය බුදුහා දේශනා කළ වදඤ්ඤෝ කියලා මේ කතාවේ. එයින් අදහස් කරන්නේ වචනය හඳුනා ගැනීම. වචනය හඳුනා ගැනීම කියලා කියන්නේ මෙහිදී බුදුහාමුදුරුවෝ කාරණා දෙකක් තේරුම් කරලා දෙනවා. පළවෙනි එක තමයි එකිනෙකාගේ වචනේ හඳුනා ගැනීම. දෙවෙනි එක තමයි ඒ තමන්ගේ මසුරු බව බැහැර වීම නිසා තමාගෙන් ප්‍රයෝජනයක් ඉල්ලා සිටින මිනිස්සු ඉන්නවනේ මේ ලෝකේ. ආන්නේයගේ වචනේ හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ දුප්පත් අයගේ වචනේ හොඳට හඳුනා ගන්න ඕනේ. ඊළඟට සංඤත්තා කියලා කිව්වේ ආත්ම සංයමය. ඒක ජීවිතයක සදාචාරය සම්බන්ධයෙන් ගන්නකොට ඒක පින්නතුනි හරි වැදගත් වෙනවා. ඊළඟට ධම්ම ජීවිනෝ. ඒ කියන්නේ ඒ දිවි පැවැත්ම ධර්මානුකූල ජීවන පැවැත්මක් බවට පත් වෙන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කරනවා ඒ වගේ සායි භාරයා යුවලක් වෙනවනම් තේ හොන්ති ඥානපතයෝ අඤ්ඤමඤ්ඤං පියං වදා කියලා කියවෙන විදිහට එකිනෙකාට ප්‍රිය වෙච්ච ඒ වගේම දෙදෙනාගේම සිතුම් පැතුම් හඳුනාගෙන කටයුතු කරන දෙන්නෙක් බවට පත් වෙන්න පුළුවන් නම් ආ මේ ජීවිතයේ බොහොම වාසනාවන්ත වගේම ධර්මානුකූල ජීවන පැවැත්මක මඟ හදාගත්තු ජීවිතයක් බවට පත් වෙනවාමයි. මේ සමජීවී සූත්‍රයේ පින්නතුනි බුදුහාමුදුරුවෝ තව ගාථා කීපයක් පැහැදිලි කරනවා. ඒදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ ගාථාවල එක පදයක අත්තා සම්පචුරා හොන්ති. ඒ කියන්නේ අමුසමි යුවලකගේ ලෞකික පැවැත්මට අවශ්‍ය කරන සමෘද්ධිය බහුල වර්ධනය වෙනවා. ඊළඟට පාසත්තං උපජායති. මේ දෙදෙනා එකිනෙකාට පහසුව සලසමින් එකිනෙකාගේ අනුකූලතාවය දක්වමින් හැම කෙනාටම උදව් කරමින් ලස්සන ජීවිතයක් එයත්න් පවත්වනවා. ඊට උබින්නම් සමශීලානම් මෙදෙනාම සීලෙන් සමාන වෙනවා අදහස් වශයෙන් හේතු සමාන බවට පත් වෙනවා. බුදුහාමුදුරු දේශනා කරන මේ සායිභාරයා දෙන්න මේ ලෝකේ ධර්මයේ හැසිරලා Taman කැමති සම්පත්වල සතුටු වෙමින් ධර්මානුකූල ජීවන පැවැත්මක් ගත කළොත් ජීව සපතරත් මඟ හදා ගන්න පුළුවන්. එතකොට යුග ජීවිතයේ යහපත් පැවැත්වීම ඉදිරි ජීව <clears throat> සපතරත් යොමු කරන දෙයක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ මේ දේ දේශනා කරන්නේ. ඒ වගේම පින්නතුනි භාගතුන් වහන්සේ යුග ජීවිතයට අදාළ වෙන වැදගත් කරුණු කීපයක් නකුල මාතු මනාපකායික සූත්‍රයේදී දක්වලා තිබෙනවා මේ ධර්මානුකූල පදනමකින් යුක්ත ජීවිතයක් විධිමත් භාවය බුදුහාමුදුරු දේශනා කරනවා බිරිඳ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්. එදී බුදුහාමුදුරු දේශනා කරනවා කුබ්බුට්ටායි. ඉස්ත්‍යක් වුණාම බිරිඳක් වුණාම සියල්ලටම කලින් අවදි වෙන්න ඕනේ. එහෙම දවල් වෙනකන් එහෙම නිදන්නට හොඳ නැහැ. ඒ සෑහෙන වෙලාවක් නිදන ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා පින්නතුනි පිරිහෙනවාමයි. ඒක දවල් නැකන් නිදන්නට හොඳ නැහැ. ඊළඟට පච්චා නිපාති ඉෂ්ටයක් වුණාම සෑම දිනාට පසුවම නිින්දට යන්න ඕනේ. ඊළඟට කින්කාර පටිස්සාවිනී විමසල බලලා කුමක් කළ යුතුද කියන බව දැනගෙන කටයුතු කරන තැනක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට මනාපචාරී. මනාප ලෙස ඉස්සියක් වුණාම හැසිරෙන්න ඕනේ. ඊළඟට ප්‍රියවාදිනී. ප්‍රියශීලී වචන කතා කරන තැනක් බවට පත් වෙන්න ඕනේ. මේ විදිහට කටයුතු කළොත් ඇය මරණින් මතු මනාපකායික දෙවියන් අතර උප්පත්තියක් ලබන තැනැත්තියක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ කෙසේ වෙතත් පින්නතුනි මේ කරුණ මොන සමාජමය සමාජයකුණත් මොනතරම්නම් පින්නතුනි වටිනාකමක් මේ කරුණට එක් කරනවද කියලා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් ස්වාමියා යම්කිසි අයෙකුට ඒ කියන්නේ අම්මට තාත්තට ශ්‍රමණ බ්‍රාහ්මනාදී වශයෙන් ගරු කරන මනම් බිරිඳක් ඒ අයට පින්නතුණු ගරු කරන්න ඕනේ. ඒ ආකාරයෙන්ම තමයි බිරිඳ ගරු කරන අයටත් සාමියා ගරුත්වයේ හිමි වෙන්න ඕනේ. මේ ගුණය නැති ගෙවල් වල ඇති වෙන කතාබහ දිහා බලනකොට ඇහෙන දේවල් දිහා බලනකොට පින්නතුණි ඒව හොඳට තේරුම් ගන්න පුළුවන්. බිරිඳ විසින් සාමියාගේ දෙමව්පියන් තමන්ගේ දෙමව්පියන් වගේ සලකන්න ඕනේ. ස්වාමියා විසින් බිරිඳගේ දෙමව්පියන් තමන්ගේ දෙමව්පියන් වගේ සලකන්න ඕනේ. ඒක තමයි අපේ සමාජයේ සිරිත. නීතියෙන් අම්මා තාත්තා ඒ විදිහට ගන්න එකට වඩා හරීම ගෞරවාන්විතයි පින්නතුනි. ඒ කියන්නේ අම්මා තාත්තා කියලා කතා කරන එක බොහොම ගෞරවාන්විතයි. ඉස්සර අම්මා එහෙම නැත්නම් ස්වාමි දියණිය ස්වාමි පුරුෂයාට වැඳා වන්දනා කළා. දැනුත් ඒ වගේ පවුල් වල පින්නතුනේ නැතුවා නොවේ. ඒ තුල ලොකු සමගියක් වගේම ආදරයක් සෙනෙහසක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුහාර දේශනා කරනවා මේ ස්වාමියාගේ යම් අභ්‍යන්තර කර්මාන්තාදියක් තියෙනවනම් ඒවා පිළිබඳව දක්ෂව ඒ වගේම කම්මැලි නැතුව කටයුතු කරන විමසීමෙන් කටයුතු කරන ඒ කියන්නේ සුදුසු දේ කුමක්ද කියලා දැනගෙන ඒවා තෝරාගෙන මනමින් කටයුතු සංවිධානය කරන යම් භාර්යාවක් වෙත්නම් ඒ බෙරිඳ යහපත් බෙරිඳක් බවට පත් වෙනවා ඊළඟ කාරණාව තමයි gedara යම්කිසි දසිදස්සන් කම්කරු වශයෙන් ඒ පවුලට එකතු වෙන අය සම්බන්ධයෙන් පිරිස ඒ ඒ වගේ පිරිසක් මෙත්නම් ඔවුන් කෙරෙහි බොහෝම කාරුණිකව පිළිපැදීම පින්නතුනි හරීම වැදගත් වෙනවා. යම් කාර්යයක් ඔවුන්ට පැවරුණොත් ඒ කටයුත්ත කරන්නට හොඳට මතක තියාගන්න නිසි කාලයක් ඒ අතට ලබා දෙන්න ඕනේ. ඒක හරි වටිනවා. ඒ අතරින් යමෙක් රෝගාතුර වෙලා ඉන්නවනම් ඒ ඇත්තගේ දුබලකම හඳුනාගෙන තමයි ඒ ඇත්තට වගකීමක් බාර දෙන්න ඕනේ. ඒ කියන්නේ සේවක අසනීපුණාට පස්සේ ඒවත් බලන්න ඕනේ. ඒ අසනීපේ බලලා එයා මේ වගේ රෝගියකින් ඉන්නේ ඒ ඇත්තට මෙල කටයුත්තක් බාර දුන්නොත් හොඳයි කියලා අන්න ඒ වගේ කාරුණිකව කටයුතු කරන්න ඕනේ. ඊළඟට ආහාර පාන ආදී බෙදා දෙනකොටත් ඕනෝන් අතර බෙදා හදාගෙන කෑම කියන එක පින්නතුනේ හරිම වැදගත්. ඊළඟට බුදුහාරු දේශනා කරන බිරිඳකගේ යුතුයකම් අතර ඉතා වැදගත්ම කරුණක් තමයි gederama gedara සියලු සම්පත් ආරක්ෂා කිරීම. ඒ සම්පත් වලින් ඒව සම්පත් හොරකම් නොකරන, ඒ වගේ මේවට පහත් ආශාවන්ට ලොල් වෙලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ වගේම ඒ ධනය විනාශ කරනවා නම් ඒ බිරිඳ වටින්නේ නැහැ. ඒ ධනය නොනසන තැනක් වෙන්නට ඕන කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මෙන්න මේ ගුණාංග සහිතව යම්කිසි බිරිඳක් කටයුතු කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන බුද්ධං සරණං ගතා ධම්මං සරණං ගතා සංඝං සරණං ගතා බුදුන් දහම් සංඝුන් සරණ ගිය උපාසිකාවක් බවට ඒතනත්‍ය පත් වෙනවා කියන බව. ඒ වගේම පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරන යුග ජීවිතය සම්බන්ධව කතා කරනකොට තවත් වැදගත් සූත්‍රයක් තියෙනවා පඨම ලෝක විජය කියලා සූත්‍රයක්. බෞද්ධ උපාසිකාවක වන බිරිඳ මේ ලෝකේ ජයගන්නා කරුණු හතරක්. පළවෙනි එක තමයි සුසංවිහිත කම්මන්ත කර්මාන්ත කටයුතු මනවින් සංවිධානය කිරීම. දෙවෙනි එක තමයි සුසංගහිත පරිජනා පරිවාර ජනයාට සංග්‍රහ කිරීම. තුන්වෙනි එක තමයි භක්තු මනාපං කරති සාමියාට මනාපව හැසිරීම. හතරවෙනි එක තමයි සම්බතං අනුරක්කති. සම්පත් හොඳට ආරක්ෂා කර ගැනීම. යුග ජීවිතයක ප්‍රසන්න භාවය සඳහා පින්නතුනි මේ සියල්ලම වටිනා කියන කරුණ හිතේට මතකයේ තබා ගන්න ඕනේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළා ශ්‍රද්ධාව කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීමෙන් ඒ වාගේ මුනිවහන්සේගේ ශාස්ත්‍රත්වය සමාත පිළිගත හැකි තරමට ධර්මයේ වටහා ගැනීමෙන් මේ ප්‍රසාදය ඇති වෙනවා. ධර්මයේ මත පදනම් වන ප්‍රසාදය කුජල ජීවිතයේ සුවිශේෂ පරිවර්තනයකට පින්නතුණු හේතු වෙනවා. ධර්මයේ ජීවමාන වූ ආර්ය කුජලයන් දැකීමෙන් සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇති වෙනවා. ඒ තථාගත ලෞතුරා බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපි තුළ ඇතිවන මේ ප්‍රසාදය ශ්‍රද්ධාව කියලා කියනවා. ඊළඟට සීල. ගිහියන් විසින් ආරක්ෂා කළ යුතු වන්නේ පංචශීලයයි. සදාචාරාත්මක ජීවන පැවැත්මකට පංචශීලයේ පින්නතුනි අත්‍යවශ්‍යයි. ඒ මොනක් පංචශීලයේ පිළිපැදීම අපහසු දෙයක් සමාජයේ දියුණුවට බුදුදහම බාධාවක් ඒ ආදී වශයෙන් සමහරු ඇතැම් අදහස් ප්‍රකාශ කරනවා. මේ පංචශීලයෙන් කියවෙන කරුණු පිළිබඳව සොයා බැලීමේදී පළවෙනි එක පින්වත්නි සීල දනාගේම ජීවත් වීමේ අයිතිය පළමු ශික්ෂාපදයෙන් ආරක්ෂා කරන සුරක්ෂිත කරනවා. දෙවෙනි එකෙන් සීල දනාගේම ජීවිතය සංතකේ පවත්වාගෙන යෑමේ අයිතිය දෙවෙනි ශික්ෂාපදයෙන් කහරු කරනවා. තුන්වෙනි එකෙන් ලෝක සම්මත සදාචාරයට අනුව ගිහි ජීවිතයේ පවත්වාගෙන යාමට ඇති අවකාශය තුන්වෙනි ශික්ෂාපදයෙන් ආරක්ෂා කරනවා. අතුණීකෙන් වචනෙන් අපි එකිනෙකා ගොඩනගා ගන්න විශ්වාසය ආරක්ෂා කරගන්නවා. පස්වෙනි එකෙන් මහත් වසනයක් ලෙස පත්ලා තිබෙන මත්ව දුරේ බියකුරු කියන්නේ භයංකර භාවය දකිනකොට පස්වෙනි ශික්ෂාපදයේ වැදගත්කම කාටත් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා මේ වරියාව පරමාසකා ලස්සන ජීවිතයකදී විධිමත් යුග ජීවිතයකදී උතුම්ම යාළුව කවුද? කිංසෝද පරමාසකා. බුදුහාර පිළිතුරු දෙනවා භාර්යාව පරමාසක පරමාසකා. භාර්යාව තමයි යුග ජීවිතේ ඉන්න හොඳම යාළුවා. දැන් මේ කරුණ පින්නතුනේ මොනතරම් අගේද නැත්නම් සමාජයේ මොනතරම් වටිනවාද කියලා පින්නතුනේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුර අංගුත්තර නිකායේ පඨම සංවාද සූත්‍රයේදී අර දිව්‍යමය යුග ජීවිතයක පදනම දස කුසලයේ බව බුදුහාමුදුර දේශනා කළා. දෙදනාම දස අකුසලයෙන් යුතුයනම් ඒ ගුණය නැති බැවින් බුදුහාමුදුර දේශනා කළා චවෝ චවාය සද්දින් සංවසති. ලාමකේකු ලාමක ඉෂ්ටියක් සමග වාසය කිරීමක් හා සමානයි. ඉෂ්ටිය පමණක් කුසලයෙන් යුක්ත නම් ඒක ලාමකයේකු දෙව්දුවක හා විසීමක් සමානයි. චවෝ දේවියා සද්දින් සංගසති. ඉෂ්ටිය ගුණ නැති එක ඉෂ්ටිය ගුණ නැතුව සාමියා කුසලයෙන් යුක්ත වීම දිව්‍ය පුත්‍රයෙකු ලාමක ඉෂ්ටියක් සමග විසීමක් හා සමානයි. දෙදනාම දස කුසලයෙන් යුක්තනම් දේව් පුතෙක් දේව් දුවක් සමග වාසය කිරීමක් හා සමානයි. එතකොට පින්නතුනේ තේරුම් ගන්නට ඕන යුග ජීවිතයේ පිළිබඳව මේ කරුණෝ මොන කාලෙටත් කොයි කාලෙටත් පින්නතුනේ වැඩගත් වෙනවා මිනිස්යන්ට. මිනිස්සේ යුග ජීවිතය ආරම්භන්නේ ලොකු ප්‍රාර්ථනා ඇතිව. ඒ ආරම්භන යුග ජීවිතයේ සදාචාරයෙන් පිරිහිලා මානසික වශයෙන් වියෝල් භාවයට පත් වෙලා ජීවිතවලට හානි වෙන විදියට යම්කිසි කෙනෙක් ක්‍රියා කරනම නම් ඒ ජීවිතය සමාජයට මහ කරදරයක් බවට පත් වෙනවා. එතකොට මේ අවධානමට ඇද වැටෙන්නේ නැතුව සායභාරයා දෙදෙනා ස්ථිරවම ධර්මයේ පිහිටා කටයුතු කරනව නම් තථාගත බුද්ධ දේශනාවට අනුව දක්වන යුග ජීවිතය සෝතාපන්න සකෘදාගාමි ගෘහස්ත උදවිය උදෙසා අදාළ වන ප්‍රසන්න ප්‍රසන්න වූ සම්බන්ධතාවයක් බව විශේෂයෙන් පින්වතුනි දැනගන්න ඕන අවබෝධ කරගන්නට ඕනේ. මේ ආකාරයෙන් ආර්ය භාවයටපත් වෙන අය ක්‍රමෙන් ලෞකිකත්වයෙන් මිදලා සමහර වෙලාවට නිර්වාණාභෝධයටත් පින්නතුණිපත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. දැන් පින්නතුණි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංගුත්ත නිකායේ රාශිය කියන සූත්‍රයේදී මේ ලෞකික ජීවිතය අවුලක් ඇති කරගන්න නැතිව පුජ්‍යලයා මොන විදියටද මේ ජීවිතය ගත කරන්න ඕන කියන බව. ඒදී බුදුහාමුදුරු වදාලා අගතිතෝ ලෞකිකත්වයේ භුක්ති විඳිනු ලැබුවත් ඒ පුජ්‍යලයා ඊට නිජභාවයක් දක්වන්නේ නැහැ. ඊළඟට අමුච්චිතෝ සිහි මුලාවක වීමකින් තොරව ඒ පුජ්‍යලයා ලෞකිකත්වයේ බොහොමතට භුක්ති විඳිනවා. ඊළඟට අනජ්ජාපන්නෝ ලෞකිකත්වයේ සදහටම සතු කරගත හැකි يعني මේක සදාකාලික දෙයක් නෙවෙයි කියන බව දැනගෙන ඒ පුජ්‍යලයා ඒ දේ හොඳට භුක්ති විඳිනවා. ඊළඟට ආදීනව දස්සාවේ කොතරම් සැපයි කියලා සැලකනු ලැබුවත් යමක් ලෞකික නම් ඒ ආදීනෝ පැත්තක්ව තිබෙන බව දැනගෙන ඒ කුජලයක භුක්ති විඳිනවා. කොච්චර ලස්සනයිද පින්නතුනේ. ඊළඟට නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති. නිවන පැත්තට යොමු වෙච්ච නුවණින් යුක්තව ඒ හැම දෙයක්ම පරිභෝග කරනවා. ඉතින් මෙන්න මේ වගේ ආකල්පයන්ගෙන් යුක්තව යුග ජීවිතය ධර්මානුකූල පදනමක් මත පිහිටලා ඒ වගේ මනා සංවිධානයකින් යුක්තව පවත්වාගෙන යාම බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්ට දුණු සියලුම කරුණු කාරණා වලින් තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. අද පෞල් සං අද බුදුරජාණන් වහන්සේ යුග ජීවිතයක් ගත කරන දෙදෙනාගෙන් මෙන්න මේ ටික පින්නතුණි බලාපොරොත්තු වුණා. එසම මේදී හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන ආධ්‍යාත්මික මේ ජීවිතයට ධර්මයෙන් වටිනාකමක් දීලා කටයුතු කරන වගේම ධර්මයෙන් තොර යුග ජීවිතය අවුලෙන් අවුලටමපත් වෙන බවත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ සමේ කාල පරිච්ඡේදය තුළ හොඳට කුසලයේ දිනු කරගන්න පුළුවන් විවේකයක් අපිට ලැබුණේ. ඒ විවේකයෙන් ඒ යුග ජීවිතයෙන් ධර්මානුකූලව කටයුතු කරලා නිර්වාණාභෝධයක් සාක්ෂාත් කරගන්නට මඟ හදාගන්නට මේ දේශනාව පින්වත් හැමදෙනාටම ඉවහල් වේවා. ධර්මාභෝධය තුළින් හැමදෙනාටම උතුම් වූ නිර්වාණ සුවයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ